හොඳයි මෑණියනි ශ්‍රද්ධා උදි සම්පන්න පින්වත්නි අපේ අද 6 වෙනි දවසේ එතකොට අපේ 3 වෙනි ධර්ම සාකච්ඡා දවස නැත්නම් පැන 23 වැඩසටහන ඒක නිසා ඔක්කොමලා දන්න නිසා මම අරවින්දට ආරාධනා කරනවා ලිඛිත ප්‍රශ්න සභාගත කරන්න කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ ගරු ස්වාමින් වහන්සේ සක්මනේදී හොඳින් සතිය පිහිටුවාගෙන දකුණ වම තබමින් ගමන් කරද්දී ටික වේලාවක් හොඳින් සමාධිගත වී සුළඟක් වගේ පාවී යනවා. අනිවෙලා කැලයක ඉන්නවා වගේ දැනෙනවා. හිතට හරිම සැනසීමක් දැනෙනවා. ඒත් එක් වතාවක් පමණක් සිදු වුණා. මෙය පහදා දෙන්න ස්වාමින්වහන්සේ අවසරයි. ඉතින් අපිට තියෙන වගේ හැකියාව පින එහෙම නැත්නම් ප්‍රභවී තියෙනවනේ ඒක නැවත නැවත ඒක හොඳයි කියලා හිතෙනවනම් විවේකයක් කියලා හිතෙනවනම් ඒක නැවත නැවත ඇති කිරීමට අනුග්‍රහ කිරීම තමයි අපේ පුද්ගලිකව අපිට කළ හැක්ක එහෙනම් ඒක මොකද්ද කියලා අල්ලා ගන්න නම් ඉතින් නැවත නැවත යන්න ඕනේ. මෙතුන් සැරයක් ගියාට පස්සේ නම් ඒ ස්ථානේ මොකේ මොන වගේ දෙයක්ද කියලා කියන්න බලම් බැලු බැලමට පළවෙනි සැරේදී අල්ලන්න අමාරු ඒ නිසා නැවත නැවත යන්න නැවත නැවත යෑම සඳහා අනුග්‍රහ සප්පාය කරනු සපයා දීම ඒ තමයි අපි කරන්න ඕනේ මුලක් වෙලාට ඊයේ තිබුණ ප්‍රශ්න තිබුණ එක තමයි මේ தત્ත්වේ මොකද්ද කියලා බලන එක ඒක අමාරු වචන ටිකකින් අල්ලගෙන කියන්න අනිත් එකේ ඒ தত্ত্ব ඉෂ්ටිර දේවලුත් නෙවෙයි ඒක වරින් වර වරින් වර වෙනස් වෙන දේවල් ඉතින් ඒක නිසා අපි ඉෂ්ටිර කර ගැනීම අවශ්‍යයි හොඳයි ඒ සඳහා නැවත නැවතත් දෙන්න යන්න අවශ්‍ය පහසුකම් දීලා ඒක හොඳට සිද්ධි කරගන්න හොඳට හිතට කිට්ටු කරගන්න ඕනේ ආද කරගන්න ඕනේ එතකොට අපිට ඇත්තටම ප්‍රශ්නට උත්තරේ නම් හම්බෙන්න ගන්න නැති වෙන්න පුළුවන් නමුත් Tamanda මේ අපි ඇතිවිචි තත්ත්වෙන් වාසිය ලබාන ඉදිරියට යන්න පුළුවන් ඉතින් මේක හොඳයි කියලා නම් කියන්නේ ගරුතර ස්වාමින් වහන්සේ මාහට ඊයේ දින සිට සක්මන් භාවනාවේ යෙදුණයින් පසු පැය භාගයක් පමණ ගියයින් පසු කොන්දේ සුළු රිදීමක් ඇතිවනවාය. නමුත් එය සිතට නොගෙන භාවනා කිරීමේදී ඇඟට පහසක් දැනි නිින්ද යාමට වාගේ ගොස් යන ඉදිරියේ ලා දම්පාට හුරු එලියක් වැටි ඒ සමගම කහපාට එලියක් පොළවේ පෙනේ. මෙයට හේතුව පහදා දෙන්න ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි. මෙලත් අර ඉස්සර ප්‍රශ්න වගේ ඉස්ලාම හිත අලුත් පැත්තකට යන්න හදනකොට ඒ தත්ත්වයක් එක්ක Taman අඳුර ගන්න හදනවා ඒ தත්ත්වය හඳුන ගන්න හදනවා. ඒක එක සැරයක් දැක්කට හරි අමාරුයි මේක මොකද්ද කියලා දැනගන්න. නමුත් තමයි තේරෙනවා නම් සතිය වැඩෙනවා, ඊයුසීමේ ශක්තිය වැඩෙනවා. මේක ඉදිරියට හල් වෙන ගතිය මේක නැවත නැවත ඇති කර ගැනීම සඳහා අනුග්‍රහ කරන්න ඕනේ ප්‍රයත්න කරන්න ඕනේ නැති උනායි කියලා කනගාටු වෙන එක නෙවෙයි කරනකොට කරනකොට තමයි දෙතුන් සැරයක් ඒක අත්විඳිනකොට තමයි මොකක්ද කියලා Tamanට තේරෙන්න පටන් අරගන්නේ මේක මේ ඇඟ ඇතුළට හිත ආපුවාම ඒකේ තියෙන එකලස සමතුලිත භාවය එහෙම නැත්නම් ඒකෝදි භාවයේ නිසා අපේ ඉන්ද්‍රයන්ගේ ඇතුළේ ප්‍රණීත භාවයක් හැබැයි මේක එච්චර සුද්ධ වෙච්ච තත්යක් නෙවෙයි හැබැයි මේක පෙන්නවා ඉස්සරහට යන්න පුළුවන් කියලා. නැවත නැවත කරන්න කරන්න ඕක හොඳට ප්‍රණීත වෙලා හොඳට ඉන්ද්‍රයන් මෙතෙක් නොදැක්ක පැත්තක් පෙන්වනවා හරියට කන්නඩ ටිකක් දාගෙන ඉන්න එකනා ඒක බොද වුණාට පස්සේ පිහලා දා ගන්නවා. දර්ශනේ වැඩි වෙන නිසා මේක නැවත නැවතක් අනුග්‍රහ කරන්න කියන එක තමයි කේතයක ඒකටත් මේ මොකද්ද කියන ප්‍රශ්නට නෙමෙයි මම මේ උත්තර දෙන්නේ මේ වගේ දෙයක් හම්බෙච්චම අපි ඒක කොහොමද වාසියට හරවගන්නේ කියන එක පැත්තට විතරයි මම මේ යොමුවක් දෙන්න හදන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ අද පාන්දර සක්මන් භාවනාවේ යෙදෙන විට ඇවිදගෙන යාමට නොහැකි අන්දමේ කකුල් දෙක පන නැතිවීමක් සිදු වුණා. නමුත් අමාරුවෙන් සක්මනේ යෙදුණා. මෙයට හේතුව පහදා දෙන්න උතුම් නිවන අවබෝධ වේවා. ප්‍රශ්න තුනේම තියෙන එකයි. ප්‍රශ්න තුනේම තියෙන කරගෙන කරගෙන යනකොට නොසිතූ විරෝධේවල් සිද්ධ වෙනවා. ඉතින් එතකොට හැබැයි මම නොදැරිය හැකි මට්ටමට යන්නේ නැහැ. කවදාකවත් නොදැරිය හැකි මට්ටමට යන්නේ නැහැ. මේ පුංචි පුංචි දේවල් එන්නේ හැම එකක්ම සැක කර කර කල්පනා කරමින් ඉඳ ගියොත් හැම හන්දියක්ම විමස විමස ගමනක් යන්න හදනවා. ඉතින් ගමන යන්න වෙන්නේ හැම හන්දියම නතරලා අහන්න වෙනවා. ඊගවන්දිරන්ට ආයෙත් අහන්න ඕනේ. අන්න වගේ මේ සංදිස්ථානවල දෙපර බානවා. ඒත් යනවා මෙහෙත් යනවා. එන්නේ දාන්න කෙනෙක් එක්ක යනවා නම් එයා කියන ඔය හන්දියෙන් හැරෙන්න එපා. මේ හන්දියෙන් හැරෙන්න එපා. මේ හන්දියෙන් හැරෙන්න. මේ හන්දියෙන් හැරෙන්න කියලා කිව්වොත් ගමන පහසු වෙන්නේ. ඒක නැත්තම් වෙන්නේ අර පුංචි වෙනසක් ආපු ගමන් ඒ කලබල වෙන්නේ මේ ශරීරයට තියෙන ආශාව වැඩිකම. ජීවිතේ තියෙන තදබල ආශාව නිසා මැස්සෙක් කැවුවත් කකුලක් මොනවාරි වුණත් නිදිමතක් ආවත් ඉතින් මොනවාද මේ විමසුම් සැක පහල කරනවා. ඉතින් ඒකට තේරුම් අරගන්න ඕනේ ඉදිරියට යන්න නම් ඒ තමන්ගේ රුචි අරුචිකම් පාවා දෙන්න වෙනවා. ශරීරයට සහ ජීවිතේ තියෙන ආශාව පාවා දෙන්න වෙනවා. නිකන් ආවට ගියාට නෙවෙයි ප්‍රතිඵල දැකලා. ඉතින් ඒකට මේ වගේ දේවල් ආවත් මට නොපැකිල එරද සැක නොකර යන්න බැරිද ඔක්කොම විසඳගෙන යන්න ගියොත් ඉලියන්න තියෙන මල් ලෝකෝපා බැලුවා වගේ හැම හන්දියකම නතර වෙන්න වෙනවා. මුලදී නම් හැබැයි කාටත් ඒක වෙනවා. මුලදී හැම වෙලාවම හැම හන්දි ස්ථානකදීම විමසි විමසු විමති පාල වෙනවා. පහු වෙනකොට තේරුම් ගන්න ඕනේ මේකෙදී ඉතින් තමන්ම කරලා බලලා තමන්ම පරිශන කරලා හරි පැත්තට දාගෙන අනේක තමයි කරන්න තියෙන්නේ. මේකට අනිත් පැත්ත තමයි තේරුම් කරගන්න ඕනේ මේ කයට තියෙන ආශාව වැඩිකම නිසා ජීවිතේ තියෙන ආශාව වැඩිකම නිසා අපි මෙච්චර සංවේදී වැඩි වෙලා තියෙනවා. පටන් ගන්නකොටම ධක්මනේදී හොවා පරියන්කේදී හොවා සීලිය ආවර්ජනය කරලා ඒ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නේ ජීවිතේ පූජා කරලා වෙන්න දෙයක් වෙන්නදල්ල යන්න ගියොත් සෑහෙන පිමි කීපයක් දැනගන්න පුළුවන් තත්ත්වයකට මේ ප්‍රශ්න තුනේම තියෙන්නේ එකම ශෛලිය. ගෞරවනීය කල්යාණ මිත්‍රයන් වහන්ස මෙම ගැටලුව ධර්ම සාකච්ඡා වාරයේදී ඉදිරිපත් කිරීම ගැන පළමුව ඔබ වහන්සේගෙන් දෙපා නැමෙද සමාවායෙදිමි මාහට මීට පෙර භාවනා වැඩසටහන් දෙකකදී සතිය මනාව පිහිටා නාම රූපවල විපරිණාම භාවය මනවින් ප්‍රකට විය වරහන් ඇතුලේ තියෙනවා විදුලියක් හිසේ සිට දෙපතුල් දක්වාත් දෙපතුලේ සිට හිස දක්වාත් ගමන් කරක් කරන්නාක් මෙන් දැනීම. එහෙත් ඊට පසු එවැනි අවස්ථාවක් මට අත්දැකගත නොහැකි විය. මෙය භාවනාවේ කඩා වැටීමක්ද සංඛාරවල අනාත්ම බවද යන්න වටහා දෙන්න ඔබ වහන්සේට වහාම උතුම් නිවනම සාක්ෂාත් වේවා. සමහර විටක සැක කරන්න තියෙනවා කඩා වැටීමක් නැත්නම් ඉස්තිර පසුබෑමක් කියලා. නමුත් තමන්ගේ හිතෙන් විමසලා බලනකොට මට නැවත එතෙන්ට යන්න බැරි නුසුදුසුකමක් අභව්‍යතාවයක් වෙලා තියෙනවා. නැත්නම් අර ඉස්සල කරගිය දැනග නෙවෙයිනේ අහම්බේ. නැවත සැරයක් අපි ප්‍රතිඵල අපේක්ෂා නැතුව අවශ්‍ය පසුවීම් සාපාය කරනු සප්පෙන දීලා කිරුවොත් ආයෙ නැවත එතෙන් යන්න බැරි තත්ත්වයක් වෙලා තියෙනවා නම් භාවනා කඩා වැටීමක්. ඔබේ භාවනාව කියලා කියන්නේ හැදි හැදි කැඩි කැඩි යන එක. කැඩෙනවා හැදෙනවා කැඩෙනවා හැදෙනවා කැඩෙනවා හැදෙනවා. ඒකෝට තමයි Taman තේරුම් අරගන්නේ කැඩෙන්නේ හැදෙන්නයි හැදෙන්නේ කැඩෙන්නයි. ඒක නිකන් ඔය උද්‍යප්පේ ඥානෙ කියන එක එහෙනම් දැන් ওই නාම රූප යන්නේ විපරිණාමය ගුරු උසට පෙන්නන්නේ ඉර නගිනවා ඉර බහිනවා කියලා. ඉර නැංගොත් ඒකාන්තෙම බහිනවා. ඉර බැස්සොත් ඒකාන්තෙම නගිනවා. දෙන්න එකිනෙකාට හේතු වෙලා තියෙන ඉතින් ඕක මේ ඇතිවීම නැතිවීම දකින්න විපස්සනා කරන්න ඕන ගමන් නැහැ. සාමාන්‍ය බුද්ධි බව පේනවා. ධනවාදී ආර්ථිකයේ විරුද්ධයක් ඇති වෙන්න ඕනේ අයුද්ධෙන් පස්සේ නැගිටිනවා. විනාශයක් කරනවා ආය නැගිටිනවා. ආය විනාශයක් කරනවා ආය නැගිටිනවා. අපි කිව්වොත් යුද්ධය හොඳ නැහැ, ආර්ථික සංවර්ධනය හොඳයි කියලා ආර්ථික සංවර්ධනයක් ඉන්නේ යුද්ධ නැතුව. ওই දින අතට කතරගෙන යන ගමනක් තියෙනවා. ඉතින් අපිට උගන්වලා තියෙන්නේ යුද්ධය හොඳ නැහැ, ආර්ථික සංවර්ධනය හොඳයි. භාවනායි සතිය වැඩෙන එක හොඳයි, කැඩෙන එක හොඳ නැහැ. ඇතිවීම හොඳයි, නැතිවීම හොඳ නැහැ කියලා. ඉතින් එතකොට අපි හැමදාම එක පැත්තක් අපේක්ෂා කරනවා, අනිත් පැත්තෙනකොට ආතතියක් ඇති කර ගන්නවා. ඒ විනෝඩ ආහාර දින මේ සංස්කාරයන්ගේ අනිත්‍ය භාවයද පෙන්වන්නේ කියලා. මේ තමයි සංස්කාර කියන්නේ. සංස්කාර මූලික ලක්ෂණය තමයි ඒවා පෙරලෙන ගතිය. ඇතිවීම සහ නැතිවීම දෙකෙන් එළෙන දේවල් වලට තමයි සංස්කාර කියන්නේ. මොකද අපේ හිත, අපේ ඉන්ද්‍රයන් හැම වෙලාවෙම එක පැත්තක් ප්‍රිය කරනවා, එක පැත්තක් අප්‍රිය කරනවා. අපි කිව්වොත් වතුරට පොල් ගෙඩියක් දාගුවාම ඔගේ ලැබු පැත්ත උඩට එනවා. අනිත් පැත්තේ යට යනවා. ඉතින් කවුරු හරි කිව්වොත් එහෙම මට පොල් ගෙඩිය ලැබු පැත්ත නැතුව අනිත් පැත්ත උඩට එන පොල් ගෙඩියක් හොලා දෙන්න කියලා. ඉතින් හරි වෙහෙසකටපත් වෙනවා. එයා දැනගන්න ඕන වතුරට දාපුවාම පොල් ගෙඩිය ලැබු පැත්ත තමයි උඩට එන්නේ. ඒ වගේ අපි දැම්මට පස්සේ තියෙන දේ දකින්න ඇර මෙන්න මේ දේ වෙන්න ඕන කියලා වැරදි දෙයක් පතන්න ගත්තොත් දිග්ගටම බලාපොරොත්තු සුන්වීමක් වෙනවා. ඒ නිසා මේ තියෙන සතියක් මේ ශද්ධාවේ ඉන්දිය ධර්ම සේරම අනිත්‍යයට යටයි. ඒක කැඩුනට ආය හදන්න පුළුවන්. ඒක නරක පැත්තෙන් කියනවා බුදුරජාණන් ශ්‍රී සනාගා තියෙන්නේ චින්දෝ පිරුක්ඛෝ පුනරේව රූහති. ගහක් කැපුවට ඒකේ මුල සිඳිලා නැත්තම් අංකුර එනවා. අංකුර අර තිබුණට වඩා සරුවට එනවා. ඒ වගේ තමයි ඔය සතිය කැඩුනට තමන් ආයෙත් ඒ පහසුකම් දුන දුනොත් ආයෙත් යාව වෙනවා. මුලින් දුරා දැම්මොත් විතරයි ආයෙ ගොඩ එන්න බැරි. එහෙමනම් තමයි තේරෙන්නේ ආයෙ යන්නම බැරි වෙනවා කියලා මේ හදන්නම බැරි වෙනවා කියලා අබහුවේ වෙනවා කියලා මට හිතෙන්නේ නැහැ එහෙම එකක්. මේ වගේ වැටි වැටි හදා හදා කැඩි කැඩි යන ගමනදී තමයි තමන්ගේම අත්දැකීමෙන් තමන්ම ගොඩනගා ගන්න නිසා මේක අන්තිම ලියන වාක්‍යය තමයි නැවත කියන්න වෙන්නේ මේ සංස්කාරයන්ගේ අනිත්‍ය බව පෙන්වන එකක්. ඒකට යෝගාවචරය සතුටු වෙලා, ඒකට යෝගාවචරය සාදර වෙලා, ඒක සාක්ෂාත් කරන විදිහට ඉදිරියට යන එක තමයි කරන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ අප කෙරේ කරුණාවෙන් මෙය විසඳා දෙන්න. සෝවාන් මග අපට ඈතද ඔබ වහන්සේට උතුම් නිවන් සුව. ඉන්න දන කොතනද කියලා කිව්වොත් නම් මට කිය හැකි මේ සෝවන් වෙන්න තව කොච්චර දුරද කියලා කාට හරි පුළුවන් නම් කියන්න මම ඉන්නේ මෙන්න මේ අහවල් ග්‍රේඩියන්ට් එකේ අහවල් නිරක්ෂය අහවල් තැන කියලා එනතිය බහුවචනෙන් අහලා තියෙන අපට. ඉතින් එහෙම ඈතනම් ඉතින් බුදුජානනාංශ ඔච්චර වහන්සේලා ධර්ම දේශනා කරන්නේ නැහනේ. ඉතින් අපි හැම වෙලාවෙම බැරියව තමයි කතා කරන්නේ. අපිට මතක තියාගන්න පුළුවන් අපි වෙනදාට වැඩිය සීලෙන් පොඩි ටක් ඉදරට අවිලා තියෙනවා. ඉඳගෙන ඉන්නකොට අපි වෙනදාට වැඩිය 10ක් 15ක් ඉඳගෙන ඉන්න පුළුවන්. ඩාඩිය හතරක් පහක් සක්මන් කරොත් මට දැන් හත අට සක්මන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් නීතිපතා ටික ටික ටික ටික භාවනා වැඩෙනවා. එහෙනම් තමයි වෙනදාට විදි කල්යාණ මිත්‍රව හම්බ වෙනවා. මම ටික ටික ටික බණ තේරෙන වගේ පැත්ත ගත්තොත් ධෛර්යය උපදිනවා. අර කොහෙදෝ නැති එල්ලයක් හදාගෙන දන්නේත් නැති එල්ලයක්. ඉන්න තැන දන්නේත් නැහැ. කියනවා මට මේ දෙක අතර පාලමක් ගහලා දෙන්නයි කියලා. පාලමක් ගන්න හොඳට මතක තියාගන්න දෙපැත්තේ හයිය ගල් දෙකක් තියෙනවා. නැත්තම් වල පාලම් ගන්නෑ. නැත්තම් කරන්නේ වැල් පාලම් ගන්න කරන්නේ. එචා ඉන්න තැන අපි දන්නේ නැහැ. දෝවාන් කියන එක දන්නේ නැහැ. මේවට කියන්නේ හසට ඉනිමම් බඳිනවා කියන එක. අහුවත් එම්බෝ ඉනිමක බඳින්නේ කොහටද මේ විමානයකට. කොහෙද විමානේ තියෙන්නේ? තාම ඒක හදලා නැහැ. ඒක අහසේ තියෙන්නේ. මේ ඉනිමම් බඳිනවා. මේක නාස්තික මානසිකත්වයෙන් ආපු එකක්. ඒ නිසා බලන්න බෙන්දර ටික වෙලා භාවනා කරන්න පුළුවන් ගතියක්. සක්මන් කරනකොට හිත අල්ලන ගතියක් තියෙනවනම් අපිට මදයි ඔය අපි දැන් අවුරුදු 2600කට පස්සේ ඉපදිලා මේ අල්ලපු ටිකේ ඔය වගේවත් ටිකක් හම්බ වෙනවා මීයක් කඩලා අතවත් ලෙවක ගන්න හම්බ වෙනවනම් ඔය කලකනම් නීපේ නැති වුණාට අන්න මේ මානසිකත්වයක් ඇති කර දුන්නොත් මම හිතනවා මේ වැඩමුළුව සාර්ථකයි කියලා. එහෙම නැත්නම් මේ කොයි දෝ නැති එකක් අල්ලගෙන ඉන්න තැන දන්නේ නැතුව මේ පාලම් හදන්න හදනවා කියන එක ඒක නිකන් බල්ලෝ කලිසම් අඳින්න හදනවා වගේ. එනිලව් ieval හදනවා ආයි වැඩ. ඒ නිසා ඔය දන්න ටික පුළුවන් ටික ප්‍රකාශ කරන්න. දැනට කෙරෙන ටික. ඒකෝට අපිට පුළුවන් ඒක ටිකක් තනවා වඩාන ඉදිරියට යන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනා යෝගීන් සතිය පෙරටු තබාගෙන ආහාර ගන්නා ආකාර පැහැදිලි කර දෙන්න. නැත්නම් ඒකනේ දී අපි ඔය ඒක ඒකට අපි ඇතරම මේ මට උදව් මහන්සි වුණා මහන්සලා කියලා මතක් කරා නැත්නම් මට වගේ දෙයක් ආපුවම මතක් වෙන්නේ නැහැ මෙතන පොරොන්දුනාට. ඒකට පත්‍රිකාවක් හමුණා රේරුකාණ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ හොඳ පොතක් තියෙනවා ශාසන අවතරණේ. අන්න ඒකේ සිව්පස පරිභෝගය පිළිබඳව බත් විතරක් නෙවෙයි සිව්පසම ඇඳුම්, කෑම, ඊවල දොරවල්, ආහාර, බෙහෙත් අන්නව පාවිච්චි කරනකොට යෝගාවචරයක් වශයෙන් හෝ භික්ෂුවක් වශයෙන් හෝ භික්ෂුණියක් වශයෙන් හෝ නැත්නම් පැවිද්දෙක් වශයෙන් කොහොමද පිළිපැදිය යුතු ආකාරය කියලා ඒක මේ මම හිතන්නේ අරවින්ද ෆොටෝ කරගත්තා. ඒ ප්‍රශ්න කරුට ඒක පොඩි දෙන්න පුළුවන්. හැබැයි මම හිතනවා කාටත් වගේ ඒක බෙදී හැපිදලා හැදිලා යනවා නම් හොඳයි. ඒ පිටුවංක මොනවද තිබුණේ? ඔව් ශාසනාවතරණයේ අපේ චන්දවිමල ස්වාමීන් වහන්සේ රේරුකාණේ 46 ඉඳලා 54 දක්වා පිටු ටිකක් තියෙනවා. 57 දක්වා සිව්පස පරිභෝගයේ කියන මාතෘකාව යටතේ තියෙන කියවන්නේ ඒක වටිනවා. මේ කියවලා මතක තියාගන්න ඒක ලියලා තියෙන පැවිද්දන්න. නැත්නම් අනුන්ගෙන් යැපෙන අයට. ඉතින් ඒක නිසා දැන් මම පැවිදි වෙන්නද කියලා මගෙන් අහන්න එපා ඊට පස්සේ. මේක අහන ප්‍රශ්නෙට උත්තර දෙන්නේ ඒ බල්ල පැවිදි වුණාට මම තරහක් නැහැ පැවිදි වුණා පැවිදි වෙන්නේ. නැත්නම් ඒක ලියලා තියෙන්නේ ඒ අනුන්ගෙන් සිව්පස්සේ ලබන කෙනෙක් ඒ සිව්පස්සේට ණය නොවි පාවිච්චි කරන්න මෙන්න මේ දේ පාවි මෙන්න මේ විදිහට කෙරෙන්න ඕන කියලා. ඉතින් මේ ඉන්න කාලෙදී අපි මේ යෝගාවචරයන්ට ඒ පැවිද්දිකේ தත්ත්වයට තමයි හරගන්නේ. සියල්ලම නොමිලේ හපේනවා. ඒකල කියනවා මේකට පුළුවන් තරම් තමන්ගේ ගුණ ධර්ම වැඩිම හරහා දාය ගන්න පින් සිද්ධ වෙන්න අරින්න. ඒක ලියවලා මේ ඒ ජීවපසේ පරිභෝග කරලා අලස වෙන්න එපා, කම්මැලි වෙන්න එපා, වැඩ කරගෙන යන්න කියලා. ලිඛිත ප්‍රශ්නය කොහොමද? හොඳයි අපි විනාඩි 15කින් විතර වගේ අද ඉවර කරලා තියෙනවා. ප්‍රශ්න නැති වාරේ නමුත් ඒ අතරමැදි කාට හරි සභාවට ඉදිරිපත් කරන්න තියෙනවා නම් ප්‍රශ්නයක් කරුණාකර ඉදිරිපත් කරන්න කියලා ඉල්ලීමක් කරනවා ආදරේ. ඉන්නේ ඊයේ බලපු චිත්‍රපටිය හොඳයිද? දැන් තන කලන්දේ නේද? ඔය ඒක ඇත්තටම මේ රෝගයක් පිළිබඳව සම්බන්ධ වෙනවා නැත්නම් අසුබෙත් බොහොම ලස්සන පෙන්නනවා. ඒක බලනකොට පේනවා වේදනාවේ වටිනාකම. වේදනාවක් නැති වෙච්චාම වෙනාටි පේනවනේ. කකුල දැනෙන්නේ නැතුව ගියොත් ඉවරයි. ඇටේට යනකම්ම ගෙවෙනවා. දැන් නිසා කකුල වේදනාවක් තියෙන මිනිස්සු කකුලට වඳින්න වටිනවා. අනේ අන්තං ස්නායු මැරිලා නැහැ. ස්නායු මැරුණොත් ඔක්කොම ඉවරයි. නිසා කොන්දේ අමාරු කකුලේ මාරු තියෙන කට්ටිය මතක තියාගන්න මේ වැඩේ මට වෙන්නේ නැහැ. මොකද මේ නිකන් මැස්සෙක් කවද දැනෙනවනේ. මේකේම නේ අඟට ඇත්තට ඇත්ත දාලා ඉදියාප්පන් හදන්න හදපු පැටි පිටි වගේ ගත්තත් ඇක්ල තිබුණා තේරෙන්නේ නැහැ. ඔන්න ස්නායු එකක් මැරිච්චාම වෙන සෙල්ලම. ස්නායු ජීරණයට මල වාතේ. ඇරිදිනවා. මේ රිදෙනකොට දැනගන්න පුළුවන් මැරිලා නැහැ කියලා. රිදෙනකොට දැනගන්න පුළුවන් මැරිලා නැහැ කියලා. ඒක දන්නේ නැත්තම් ඉතින් රිදීම පිළිබඳ චෝදනා කරනවා. අඩිය චෙක් කරන්න ඕනේ වැල්ලේ ඇවිදින්නකො චෙක් කරනකොට මේ වමද දකුණද හයියද උෂ්ණද කියලා. ඒ දොස්තර මහත්තයා මම කියන්නම් චෙක් කරන්න මයිලකට එන්නේ කියලා. ඕක චෙක් කරන්න කවුරුත් ඕනේ ඇවිදිනකොට මේ හතද ගතිය දැනෙනවනම් දේවිදියව නෑ. එච්චරයි. කවුරු ප්‍රශ්නයක් නෑ. කොහොම සරල දෙයක්. අඩිය දිනකොට මේ අඩිය වම කියලා දන්නවනම් දැනෙනවනම් පොළවේ කෙටෙනවා. බලන්න මොන තරම් වාසනාවක්ද කියලා. එහෙම දැනෙන්නේ නැත්තම් මොන තරම් ව්‍යසනයක්ද? කොහෙන්ද කියලා වෙන්නේ කකුල කපනකන් තේරෙන්නේ නැහැ. ඒ නිසා තබන තබන පියවරේදී මේ වම මේ දකුණ මේ තද ගතිය මේ ඇඟිලි කියලා තේරෙනම් බුදුහාමුදුර අපිට දීලා තියෙන්නේ ඇඟට නොදෙනේ සෞඛ්‍යයක් වෙන ක්‍රමයක්. අතින් අත ගන්න දේ දන්නවනම් අපි. මේක උණුසුමයි, තදයි, ගැඹුරයි, බරයි මේ අතර අතර දේ වෙනස දන්නවනම් මොන දැනුවත්ද නිරෝගී බව පිළිබඳව එතනම තියනවානේ. තේරෙන්නේ නැත්නම් මතක තියාගන්න භයානකයි. එහෙම නැත්නම් අසති නම් ඒ වගේම භයානකයි. තේරුණාට ගණන් ගන්න නැත්නම් භයානකයි. ස්නායු මරණ වගේම තමයි අත ගන්න දේ දන්නේ නැත්නම් අසත්‍යවත්. වෙන දෙයක් ගැන කල්පනා කරන අත ගන්න. එකම භයානකම තියෙන මේ ඇඟට හැදෙන ලෙඩේ අසත්‍යමත් වුණොත් වෙන්නේ හිතට හැදෙන ලෙඩේ. හිත මොනවදෝ කරනවා දන්නේ නැහැ. බැහැහියට කරනවා. ඇයි කරන්නේ කියලා දන්නේ නැහැ. න්‍යාය පත්‍රයකට යනවා හැබැයි මගේ සුභ සිද්ධියට නෙමෙයි. ඊට වඩා භයානකයි මේ කය කපල දමන වලදී තාම භයානකයි. තමන් කරන කරන වැඩේ නොදැනුවත් නැත්නම් දන්නේ නැතුව කරනවා නම් බුදුරජාණන් කියන්නේ හතරෙක් හතරක විසුර කරනවා වගේ වෛරක්කාරයෙක් වෛරක්කාරයෙකු කරනත් වැඩිය හානියක් සිද්ධ වෙනවා. තමන් එළඹ සිටි සීය නැත්තම්. එළඹ සිටි සීය තියෙනවා නම් මම මගේ කෙටි අදහස ඒක නිවන කියලා බාර ගන්න. ඒකමයි නිවනින් යහට මොකක්වත් ඕනේ නැහැ සතිය තියෙනවා නම් ඉතුරු ටික සතිය වග බලා ගන්න. ඒකට ආලවට්ටම් කරන්න යන්නත් එපා. ඒකට පශ්චාත්තාප වෙනවා නිතරම බලන්න. හැම ඉරියව්වෙදීම පුළුවන් තරම් කයත් සම්බන්ධ කරගන්න දැනෙන දේ හිතත් සම්බන්ධ කරගන්න අවදීන් ඉන්නේ කියලා. අවසරයි සෝහන්වංශ මම හිතන්නේ උද්ගලිකම වගේ කියන්නේ කියන්නේ මේක කොමලා වගේ ජීවිතේ ලැබපු අමරණීයම දවස් හතක්. අත්‍තරම කියන්නේ භාවනා වෙන තැන්වල ගොඩ මම හිතන්නේ හැම කෙනා මෙතන කරලා තිනවා. අපි කතාවනේ දිරස්මයන් වංශ ඒ කියන්නේ කල්යාණ මිත්‍රයෝගේ එකක් නෙවෙයි ඒගොල්ලෝ නිවන් දකින්න ඕනේ හැම කෙනාම ඒගොල්ලන්ගේ දීපු දේ අපිට අපේ ඉන්ද්‍රිය ධර්ම තියෙන තරමට තමයි අපි අරන් තියෙන්නේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ මේ දේ නිසා මේ මොකද පැයක් භාවනා කරලා ඉඳගෙන භාවනා කරන කරලා වෙන කරන්න දෙයක් නැති වුනහම අනිත් භාවනාවක් කරාට ඒක වැඩෙන්නේ නැහැ. නමුත් මෙතන ගත්තාම මම දවස් හත අපි යනවා දැනුනෙත් නැහැ. දැන් යන්නත් බෑ වගේ. ඇත්තටම කොහොමද තව දවස් දෙක තුනක් ඉඳලා ගියත් හොඳයි වගේ කියන හැඟීම ඔක්කොම ළඟාගේ තියෙන්නේ. අපේ අඳුනේ අපිත් අර තව කල්යාණ මිත්‍රයෝ ඉන්නවා තව තරුණ කොටස් කිව්වොත් ඉන්නවා. මම අපි ඔබ වහන්සේ අපේ ගමේ ඒ වගේ කරුණා කරලා පොඩ්ඩක් විස්තර ටිකක් දැනගන්න පුළුවන් නම් ලොකු පිනක් ගෞරවයක් ගෞරවයෙන් ඉල්ලනවා පොඩ්ඩක්. උවහන්සේ ගැන විස්තර ටිකක් අපි මුකුත්ම දන්නේ දෙයක් කතා කරත් ඒ කල්යන මිත්‍රෙකුට හරි කියන්න පුළුවන්. එයාට අපි කරන ලොකු උදව්වක් පිනක් අපේ නිවන් මාර්ගට. ඔය ඒ නිසා සම්මත ක්‍රමේ තමයි මගේ ඇඩ්‍රස් එක දෙන්න, ඊමේල් ඇඩ්‍රස් එක දෙන්න. සම්බන්ධයක් පුද්ගලික සම්බන්ධයක් ඕනේ නැහැ. නෑ. නිකම් පැත්තේ විනියක් කියලා කියන්නේ ඒක ප්‍රශ්නයක් නෑ. නිකම් ගමේ බයි. නිකම් ගමේ බයි. එච්චරයි. නෑ කියන්නේ අනික් කටියට වැඩිය මට බුදුහාමුදුර ගැන විශ්වාසයක් තියෙනවා. ධර්ම ගැන විශ්වාසයක් තියෙනවා, සංඝයා ගැන විශ්වාසයක් තියෙනවා. ඒ නිසා එල්ලයක් තියෙනවා. එනිසා ඒ පුද්ගලික දැන ගැනීම අවශ්‍ය නැති අර ගමේ වෙච්ච එක මේ සනීපෙට ගන්න බුදුරජාණන්සෙත් කියවනේ සිද්ධි පුණ්‍ය පැත්තෙන් එන ගොලගත් මඩ සැපයි කියලා අර විදුට ප්‍රජ්ජුර කන්ට්‍රෝල් කරන්න කියනවා වගේ. එනමුත් ඒක මේ කිසි ලාභයක් දෙන්නේ නැහැ. කිසි ලාභයක් දෙන නිසා මේ නුවරින් එන කට්ටිය කියන ප්‍රධාන දුර්ලභම තමයි sannivedana. ඉතින් අන්තිම දුර්ලභයි මේ මනුස්සය විතරයි ඒ කැඩලම කන්න දැහැෙන ප්‍රයත්නක් ගත්තේ. තාම ඇවිල්ලා නැහැ පූර්ණ මට්ටමට. නමුත් අපි උදව් කරන්න ඕනේ. අපි අතර sannivedana යටින් බannකොට අපි ග්‍රීක භාෂාව කතා කරනවා. එක්කෙනෙකුටවත් තේරෙන්නේ නැහැ මේ වගේ පිරිසක් එක යනකොට කොච්චර වැදගත් වෙනවද කියලා sannivedanaye. ඒකට රත්නශිරි මහත්තයා නිතර ඇවිල්ලා උදව් කරනවා. එයාට පුළුවන් හැකියාව ඌ පූර්ණ හැකියාවෙන්. නමුත් ඒකත් අපේ පැත්තට මදි වගේ මට පේනවා. අපිට කියන සම්බන්ධයේ මදි වගේ. ඒ මමත් කරන දන්නේ මේ පැතුමත් අත දික් කරලා sannivedanaye නමුත් මම කියන දුර්ලභම තමයි දැන් මේ මහත්ය ප්‍රකාශ කරා මගේ බුද්ධික අදහසත් ඒකයි කට්ටියගේ අදහසත් ඒකයි කියලා. ඒ කියන්නේ ඕගොල්ලෝ කතා කර කර ඉඳලා තියෙනවා. නැත්තම් දැන් නෑනේ අනික් කට්ටියගේ මත කොහොමද කියලා. මේක වැරදි. මේකමයි කිසිසේත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක ගමකින් ආවයි කියලා ගමේ යාළුකම් ගන්තොලේදී කියන්නේ. නෑ සවනස් අපි දෙන්නෙත් තුන්දෙනෙක් විස්තර කියන්නේ දැන් දැන් මම දැන් මම කියනවා මන් දන්නේ නැහැ. මම මුරුංගා අත් කියන ඒ වගේ දේවල් දන්නේ නැහැ. ඕන කෙනෙකුට මම කියනවා කතා කරනවා මම කියන්නේ මේ රිට්‍රීට් එක ඇතුලේ කතා කරන එක මම කැමතියි. ආ එහෙම මම ඔය ඔය කතාවේ ඔය කට උත්තරේ අහුවෙලා තියෙන්නේ මම. උදේ නඩුවේ පරාදයි පටන් ගන්නකොට. ඒක නිසා මේක ඇතුලේ මත විමසුමක් ඕනේ නෑ. මේක ඊට පස්සේ එක එක්කනේ පුද්ගලිකව හැතරෙන්න ඕනේ. නමුත් මෙතෙන්ට එන්නේ ඉස්සලා සහ ඒ නඩොත්තු කරනකොට ඒ පිළිස හසුරනකොට ඒ නායකයා තුළ නායකත්ව ලක්ෂණ තියෙනවා. දහන ලක්ෂණ තමයි sannivedana. දුර්ලභ වෙනවට කමක් නෑ. මහා පෞරුෂත්වයක් ඕනේ නැහැ. ඒ sannivedana අතින් බලනකොට මේ කණ්ඩායම උදව් කළ යුතු කණ්ඩායමක්. නමුත් ගුණවමදි. නමුත් කරගෙන කරගෙන යනකොට මම ප්‍රාර්ථනා කරනවා මම හිතනවා ඉස්සරහට ඒක ගුණ වෙයි. ඒ ගුණ උනාට පස්සේ සියලු දිනාට මේ ආනිසංස සමසේ බෙදිලා යයි. ඉතින් ඒ සඳහා මේ මෙහෙන් ඒ ඒ තොරතුරු ගිහිලා තියෙනවද දන්නේ නැහැ. මේකට ඊමේල් එකට ඇවිල්ලා ඊමේල් එක අරගෙන ඒකේ තියන්න අපේ වෙබ්සයිට් එක. එතන ගියාම අරුණ මනතුංග මහත්තයාගේ වෙබ්සයිට් එක. එතන ගියාම ඊමේල් ඇඩ්‍රස් එක, මෙහි ටෙලිෆෝන් එක. එනිසා ඕනම කෙනෙකුට ඇත්තටම වෙබ්සයිට් එකක් ඕපන් කරනකොට හරිය බයක් ඇති වෙනවා අනවශ්‍ය ප්‍රසිද්ධ වීමක් වෙයි කියලා. ඒ ඒකෙන් අපි නැති නැස්ති වෙනවා. මම ඇහුවා 10 15 දිනක එක දිලා ස්වාමීන් වහන්සේගේ අදහස කියන්නේ මොකටද වෙබ්සයිට් මම කිව්වා මේ දන්නන්නාඳුන කෙනෙකුට මීජර් කරවිලා භාවනා කරන්න පාර පෙන්වනවනම් මට ඉච්චර ඕන කරා. කිසි කෙනෙකුට ඒජන්තවරයෙක් ඕනේ ඕන කෙනා එනවා. ඇවිල්ලා කතා කරන්න පුළුවන් නම් ඉතින් වෙලා තියෙන වෙබ් සයිට් එකක් කිව්වහම කම්පියුටරයක් කිව්වහම ඉංග්‍රීසි භාෂාව කිව්වහම ලංකාවේ තාම එච්චරම මුල් බහගත් එකක් නෙමෙයි. ඉතින් ඒකට යන කෙනෙකුට උදව් කරන්න පුළුවන්. මෙන්න මෙහෙමයි කරන්න තියෙන්නේ. මම ළඟ ලියුමක් ආවොත්, ඊමේල් මැසේජ් එකක් ආවොත් කවදාකවත් නොසලකන්නේ. ඒ තියෙදි අඩුපාඩුකම් වෙනවා. අපි මොකද මේක කරනකොට දැන් මම ඕගොල්ලෝ ගිය දවසේම ආයෙත් පටන් ගන්නවා. එහෙම එහෙම යනකොට අඩුපාඩුකම් වෙනවා. ඒකට ඉතින් අපි තාම කනගාටු ප්‍රකාශ කරනවා මේ මට්ටමට ගන්න බැරි වුණා. හැබැයි හිතුවට ඉතින් බොහෝම ඉහළකට ගිහිල්ලා ඉන්නවා අපි. සංනිවේදනයදී දැහැෙන පරිපාලනයක් තියෙනවා දැන්. ඉතින් අනික් කට්ටිය කරන්න කවුරුවක්වත් නැතුව තව කෙනෙකුට යන්න බෑ කියන බයක් ඇති කරන්න එපා. ඕනම කෙනෙකුට මෙතෙන් දෙන්න පුළුවන්. ඕනම කෙනෙකුට ටෙලිෆෝන් කරන්න පුළුවන්. ඕනම කෙනෙකුට වෙබ්සයිට් එකට යන්න පුළුවන්. ඕනම කෙනෙකුට ඊමේල් කරන්න පුළුවන්. සම්බන්ධ වෙන එකයි තියෙන්නේ. අද වෙන්නේ කට්ටිය යන යන හිත තියෙන්නේ තාම හිත උදේ වෙනකන් භාවනා කරන අදහස නැතුව. ගෙදර යන සයිස් කියලා අපි කියන්නේ. යන යන හිතට ඇවිල්ලා දැන්. හොඳයි වෙන ප්‍රශ්න නැත්නම් අපිට පුළුවන් මේ කාලේ සක්මන් භාවනාව සඳහා ගත කරන්න. ඉතින් සැසිවාරය સમાપ્ત කරන්න ඉස්සලා කාට හරි කියන්න කරන්න දෙයක් තියෙනවා කියන්නේ. විශේෂයෙන්ම තමන්ගේ භාවනා පිළිබඳව මතු කරණ තියෙනවනම් සාකච්ඡාර සුසු මාතුකා මතු කරන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලයි. අවසරයි. ගන්නාස දැන් අපි ආනාපාන සති භාවනාවේ හැම වෙලෙම කඩයිමක් කරවම ඒ කියන්නේ කිසිම මොන පාලං ආවත් මිනිස්සෙක් කැපුණා මොනම දෙයක්වත් නැහැ. දිගටම මේක දැන් ගෙදර ඒ කියන්නේ අපි නිවසකට ගියත් ඒකම දිගටම කරගෙන යන්න තමයි නේද ස්වාමීන් වහන්සේ එහෙමද තියෙන්නේ දිගටම ආනාපානෙම ඇත්තම එහෙම ආනාපානෙ අල්ලගත්තොත් දුර ගමනක් යන්නේ නැහැ මොකද හරියංක භාවනා දැන් මේ වගේ දවස් 4 5 භාවනා කරන තුන්වෙනි හතර දවසෙම ඉඳ ගන්නකොට ආනාපානෙ අහුවෙන්නේ නැහැ එතකොට ඔය ප්‍රකාශනේ වැරදි අපිට කරන්න තියෙන්නේ සතිය අල්ලගෙන යන එකයි ආනාපානය සතියට හැරමිටියක් අපිට මොන දෙයකින් හරි කමන්නේ නැහැ වැටුණත් සතිය නැගිටවාගෙන සති ආනාපාන සතිය කියවනම් හොඳයි. නමුත් ආනාපානය අල්ලගෙන යන්න දෙන්නේ ආනාපානෙ බොහෝම ඉක්මනට නැති වෙන අරමුණක් දක්ෂ යෝගාවචරය. ඒකට අපි කිව්වොත් මරණකම් ආනාපානෙ තියෙන කියලා. ඒකට අරමුණ නැති වුණාට පස්සේ යෝගාවචරය නන්නත් ආගෙන වල්මත් වෙනවා. අපිට කරන්න තියෙන්නේ අපිට කියන්නේ සතිය දිගට ඉස්සරහින් තියාගන්න. ඒක නැති වුණත් පශ්චාත්තාප වෙන්න බෑ නැති වෙන්නේ සදාකාලික නැතිවීමක්. මේ වරක ඒක ඉරවරට යනවා වගේ අඩු වෙනවා ආය වැඩි වෙනවා ආය අඩු වෙනවා ආය වැඩි වෙනවා අන්න ඒකට නොසැලී බලාපොරොත්තු සුන් කරගන්න නැතුව දිගින් දිගටම සත්‍ය පවත්වන්න පුළුවන් නම් අවහිර දුෂ්කරතාම ඇති වෙන්න වෙන්න වෙන්න වෙන්න තමන්ගේ මෙහෙරීම වැඩි වෙනවා. තමන්ගේ තල තුනකම වැඩි වෙනවා. කම්පා නොවෙන ගතිය වැඩි වෙනවා අශ්ලෝක ධර්මයේ. ඒ නිසා කරදර හරහා තමයි පන්නරේ හිටියේ. තමන්ට එන කරදර හරහා තමයි පන්නරේ හිටියේ. අවසරයි ස්වාමීන් වහන්සේ මට විтин විට කීප වතාවක් වෙච්ච අත්දැකීමක් කියන්නේ gederindi භාවනා කරනකොට වෙලාවකට කරගෙන යනකොට හුස්ම හිතන්න කියවට ඒක හිතන්නවත් හිතෙන්නේ නැතුව මේ මේ කොහොමද හිතෙනවා හුස්ම ඉහළට මේ ගන්නවත් එළියට යන්නවත් දෙකම කියන ආශ්වාස ප්‍රශ්වාස කරන්නම හිතෙන්නේ නැහැ. ඒ කියන්නේ නවත්තන්නම හිතෙනවා. ඒ වගේ වෙලාවක පොඩ්ඩක් නවත්තලා ඊට පස්සේ ආයෙ හවස කරනකොට හරියනවා. නවත්තනවද නැවැත්වෙනවද කියන එක. ඒක නැවැත්වෙනා වගේ මේක ආයෙ කරන්නම් බැරි වගේ වෙනවා. ඔය ඒකදී හරියට අර්ථ ભેදයක් සලස ගන්න ඕනේ මේක මගේ චේතනා සහිතව සසංකාරිකව නතර කරනවද නැත්නම් නතර වෙන එක බලනිනවද කියන්නේ. මේකට කියන අසංකාරික සසංකාරික ભેදී, සවිඥානික අවිඥානික ભેදී, සකර්මක අකර්මක ભેදී. ආනාපානයේ තියෙන ගතිය තමයි හරියට සෙහිලා පැහැහිලා හරි කිය ගමන් ආනාපාන සම්පූර්ණයෙන්ම නොදැනී යනවා ගංගාවක් ඇවිල්ලා වෙලි කන්නකට බී ගත්තා වගේ ඊට පස්සේ ආය ආයාස කරොත් වෙන්නේ සතිය කැඩෙනවා සමාධිය කැඩෙනවා නිදාගත්ත බබෙක් කැහරව ගත්තා වගේ වෙනවා ඉතින් යෝගාචර දැනගන්න ඕනේ ආනාපානෙ පිට කරගන්න එතකොට ආනාපානෙ තුනි වුණාට පස්සේ ආය අවසන් යන්න එපා හැබැයි නොහිතපු වෙලාවට එයාම ඇවිසිල්ලා නෙනවා තමන් හොඳට සාන්තව ඉනොට කිසිම හේතුවක් නැතුව ආනපනය ඇවිසෙනවා. ඒකට ආයෙසටක් ආනපනය අල්ලගෙන යනකොට ආයෙ සාන්ත කරලා ආයෙ නැගිටිච්ච බබාට කොට්ටෙට පොඩක් තට්ටු කරනකොට ඒ නිදි පොළේම ආයෙ නින්දට වැටෙනවා වගේ ආයෙ නිදා ගන්න. හැබැයි ඉස්සල තරම් නිදා ගන්න නැහැ දෙවෙනි සැරේ. ඊට පස්සේ ඊළඟ ආයෙ චරිචුරු ගන්නවා ආයෙ පොඩක් තට්ටු කරොත් ආයෙ ටික වෙලාවක් නිදා ගන්න. අන්න ඒ වගේ තුන් හතර සැරයක් හත් අට වරියක් එක පරියන්කේදීම එනවා යනවා එනවා යනවා මේ වගේ වෙනවා. ඉතින් එතෙන්දී මොනවා හරි කරන්න ගියොත් ආයාස කරන්න ගත්තොත් ආශ්වාස ප්‍රශ්වාසයේ බලෙන් හුස්ම ගන්න ගියොත් එහෙම වෙන්නේ හරි විහෙසකර තත්ත්වයකටපත් වෙනවා. ඒක අපිට කරන්න තියෙන්නේ අපිට මේ යන යන දෙයට යන්න ඇරලා වෙන දෙයට වෙන්න ඇරලා න්‍යාය ධර්මයට යන්න ඇරලා නිසලී බලන්න ඉන්න පුළුවන්කම තමයි අවශ්‍ය කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ආනාපාන සති සමාධි භික්කවේ සන්තෝචේව පනීතෝච ආසේචන කෝච සුකෝච විහාරෝච uppannun uppanne පාපකේ අකුසලේ ධම්මේ නාදි වාසේති ඒ කියන්නේ සාන්ත ප්‍රණීත කිසිවක් ඉල්ලන්නේ නැති කිසිවක අඩුවක් නැහැ මාත්‍යක් මොකක්වත් නැති අසීචන කෝච සුඛ වේදනයක් වෙනවා හැබැයි ඒක කියනවත් එකම වාක්‍යයක් සරුවචනanse සඳහන් කරනවා නාහම් භික්කවේ මුත්ත සතිසා සම්පජානස ආනාපාන සතිය වදාන මහන්නේ මේ මොට වෙච්ච සතියක් ඇති ඥානිය නැති කෙනාට මම ආනාපානෙ දෙන්නේ නැහැ මොකද එයාට ඒක අවුල් කරගන්න. ආනාපානෙ දෙන්න ඉතාම සියුම් ඥානයක් ඇති. ඒක ගෙවෙනකොට ගෙවෙන හැටි බලාගෙන ඉන්න පුළුවන් තරම් සියුම් ඥානයක් ඇති එක්කනට කිටි මාර්ගයක්. ඊට පස්සේ නැති උනා කියලා හුස්ම ගන්න ගියොත් හෝ ආයාසයෙන් එහෙම නැත්නම් බය වුණොත් හෝ ඒක නා ආනාපාන තරම් සියුම් නැහැ. ඉතින් කරලා මේක ගන්න ඕනේ. අවසරයි අපේ හාමුදුරනේ මගේ හිත ගොඩාක් වෙලාවට ඕ හැම හැම වෙලාවකම ඉක්මනට ඉක්මනට මේ මට තේරෙනවා මේ හිත සිතිවිලි අල්ලගන්න වේගය ගොඩාක් වැඩි මේ ගැටෙන ස්වභාවයත් ඒ වගේම වැඩි මේ ද්වේෂ ගතිය එමත් වෙනවා එතකොට මම ගොඩාක් වෙලාවට දැන් ගොඩක් කල් මම භාවනා කරලා තියෙනවා මේ ඒ ඒ අවස්ථාවල් වලට එන භාවනාවල් තමයි කරන්නේ මම මේ මරණය ගැන මෙනෙහි කරාමත් මේ වීර්යටි වැඩෙනවා. එතකොට මම මේ සිතේ වෙනස්කම් ගැන ටිකක් බලනවා. මට දන්න විදිහට අපේ හඳුරන්නේ ඊළඟට මේ රූපය වෙනස් වෙලා යන හැටි ගැන හිතනවා. එතකොට මට හිතට සහනයක් ඇවිල්ලා සාමාන්‍ය විදිහට මේ ජීවිතේ එහෙම හිතාගන්න මේ ගත කරන්න පුළුවන් මේ ටික වෙලාවක් වගේ ආනාපාන සතිය මම කරන්නේ හඳුරන්නේ මේ ගොඩක් වෙලාවට මේ සිතිවිලි ඇවිල්ලා අර මේ කෙලෙස් සිතිවිලි පීඩාවට නිසා ආනාපානේ වැඩෙනවා මට අඩුයි. ඒත් මම අතරින් පතර කරලා තියෙනවා. එතකොට මේ හුස්ම රැල්ල වේගෙන් වේගෙන් යනවා. ඊට පස්සේ අර සංසිඳලා සාමාන්‍ය තත්ත්වෙන් එහෙමත් බලන් ඉදී ආපහු මට බෑ කියලා හිතෙනවා. මම එතකොට නවත්තනවා. දැන් මම මෙහෙට ආවට පස්සේ මේ මට ආනාපාන සති ගොඩක් වෙලාවට වැඩුන්නේ ඊට පස්සේ මේ තුන් පාරක් විතර මේ වැඩුණා මේ පොඩ්ඩක් වෙලා මේ ඊයේ මට ආනාපාන සතිය කරද්දී මේ ඒක මට හිතෙන විනාඩි 15ක් විතර කෙරෙන්න ඇති මේ හුස්ම පහළට එනවත් එක්ක මම අදට අර ඒකත් ඒ කොහොමද වේගවත් වේගවත් හුස්ම ඝනව ඉහළට ගියා ඒ වගේම මේ පහළට එන හුස්ම රැල්ල වේගවත් නැහැ එහෙම එහෙම ඉතින් හුස්ම යන රැල්ලයි එන රැල්ලයි දෙකම එක මට්ටමකට සියුම්ව තිබුණා ඊට පස්සේ ටිකක් කියලා යද්දි මේ පහළට එන හුස්ම රැල්ලෙන් නහය පහළ පහළට එද්දි මේ ලා නිල් පාට වගේ බොහොම සුළු කොටසක් මේ අර නිකන් සව්වැට වගේ නිකන් දිදුලන විදිහට වගේ නිකන් දුම්මක වගේ එක තැනම එන්න ගත්තා. ඊට පස්සේ මම S2 ඇරියා. මට එච්චර කුරුණ අපි හම්බුනේ ආනාපාන සතිය. ඊට පස්සේ මේ අර සක්මන් භාවනාව කරනකොට අපි හඳුනේ ඉස්සෙල්ලාම දවසේ අර වම දකුණ තියෙන එක එහෙම කරන කරන යද්දී අර මේ නොනැවති එකම ගමනක් විදිහට තේරුණා මේ ඒක හරිම පහසෙන් හොඳට ගියා මට ගොඩක් අසනීප තිබුණා අපි හඳුනනකොට කකුල් අමාරු කොන්ද කැක්කුම ඒ වේගවත් බවක් එක්ක මේ සැහැල්ලු ගමනක් වගේ දැනුණා ඊට පස්සේ මේ ආය ඊයේ භාවනා ඥාන මේ එහෙම ඇවිදගෙන ඇවිදගෙන යනකොට මට මේ මං යටිපතුල් දෙක මේ වැලි කැට හොඳට මේ ගැඹුරට යටට උඩට එහෙම දැනීගෙන දැනීගෙන ගියා. මෙතකොට මේ එන හුලඟත් එක්ක උඩ ඇඟිලි වලින් වදිනවා දැවිලි ගතිය සීතල ගතිය දැනුණා. එතකොට අර මේ අර රූප සටහන් බලනත් එක්ක මට ඒකෙත් අර මස් පිටියම දැනුණානේ මට ඊට පස්සේ හිතෙන් හිතුණා මම ඊට පස්සේ ඒක අමතක කළා. ආපහු මේ ගියා ඊට පස්සේ ටිකක් දුරට ආපහු සැරේ මට ඒක මේ මේ ඉන ළඟට එනකන් කකුල් දෙකේ එකම ගමනක් කියන එක හිතුණා. දැන් අද මට යකින් මේ ගොඩාක් මේ හිමින් හිමින් ගමන නිය වෙලා ඇවිදගෙන ඇවිදගෙන යද්දී මේ හැම තැනකම මේ විලිම්බ තියනවත් එක්කම මේ යටිපතුලේ ඇඟිලි වල කෙළවරටම ගිහිල්ලා කකුල ගෙනියනකොට වදින හිමීටමයි ගියේ ඒ හුලං රැල්ලත් එක්ක ඔක්කොම දැන්නා පහසු ගමනක් වුණා ඒ වගේම අපේ හැඳුනනේ මට මේ එහෙම සිවුම් වෙන්න සිවුම් වෙන්න මට ඒක හිතට දරා ගන්න අපහසු තත්ත්වයක් වෙනවා මේ ඕනම් භාවනාවක් කරද්දී මේ හැම දෙයකම මේ වටිනාකමක් නෑ වගේ දැනනකොට මේක විතර දරන්න අමාරුයි. ඒකකොට දැන් තමන්ගේ ජීවිතය පැත්තෙන් බලනකොට වසර ගණන් හෝ මාස ගණන් සති ගණන් බලනකොට නැවත නැවතත් ඒ තීරුමක් නැති බව දැනලා දරා ගන්න බැරි තත්ත්ව ළඟ ළඟ එනවද නැත්නම් එන්නේ එන්නේ එක ඈත් වෙලා යනවද පේන්නේ. නෑ පොදුර හැම මොහොතකම ඕනම ගැටලුවකදී මට ශක්තිය නෑ ඒකට මේ මුණ දෙන්න හැම වෙලෙම මේ කියන්නේ මේ අර නැති වෙනවා මම අහන ප්‍රශ්නේ නේ. මේ වගේ තත්ත්වයකට මුණ දෙන ගතිය එන්න එන්න දැන් වැඩි වෙන ගතියක්ද පේන්නේ? අපහසුකම හරි අපහසුවට නැවත නැවත එනවා වගේද වෙන්නේ නැත්නම් මේ අපහසුකම තම මේ නුරුස්නා ගතිය නිසා අපහසුකම ඈත් වෙනවා වගේද වෙන්නේ නෑ දැන් ඔබ වහන්සේ කිව්වට පස්සේ මම දැන් හිතාගත්තා කරන්න ඕන විදිය එතකොට මේ දැන් ඔබ වහන්සේගේ ධර්ම දේශනාවලින්ම තමයි මම මේ දවස් ටිකේ දැන් එක එකන අහන ප්‍රශ්න වලිමුයි මට ඒ හැම දෙයක්ම වගේ ටික ටික හැම දෙයකම වුණා. එතකොට හරි මම මෙහෙම ඇහුවොත් අපිට මේ පීනන් බලකෝ දින මිනිස්සේ වතුරට බහපු ගමන් වතුරින් අලියක් කඩේට ගිය ගමන් හුස්ම ගන්න බැරිකම බය ඇති වෙනවනේ. ඉතිමන්සේ ඉක්මනට ආය කොට එනවා. ඉතින් බීනන් පුරුදු කරනවා කියනවා එහෙම තමයි බය වෙන්න එපා. ඔය අඩියක් ගියානේ දැන් තව අඩි එකමාරක් යන්නේ, දෙකක් යන්නේ, තුනක් යන්නේ කියලා. අර පණින බිමේ අඩියට යන්න යන්න යන්න බය වැඩි වෙනවනේ. දැන් ගොඩක් වෙලා යනවනේ හුස්ම ගන්න එන්න. ඉතින් මේකමනේ පුහුණු කරව පුහුණු කරන්නේ. කරලා කරලා සමහරට මීටර් 15 බහිනවා. 15 බහින අපි වගේ. එන්නේ නේ මං කියන කලබල වෙන්නේ. මීටර් 15ක් විතර බහිනවා. දන්නවා තව දැන් උඩට එනකොට පොඩ්ඩ මිසුනොත් මැරෙනවා. ඒ තීත්‍ය තියා පුහුණු කරනවා. දන්නවා හොඳටම දැන් යන්නේ. හැබැයි අඩියට යන්න යන තමයි පේනු කරවගේ දක්ෂකම තියෙන්නේ. අඩියට යන්න යන්න යන්න යන්න පරාණ බය එනවා. හුස්ම ගන්න බැරි වුණා. උඩට එන ටිකට ආන්නේ වගේ පුරුදු කරනකොට කරනකොට ගන්න ওই මීටර 15ක් තිබේ 15.1 15.2 ටික ටික ටික ටික වැඩෙනවා. ඉතින් ඒක නිසා අපි ජීවිතය කියලා කියන්නේ එහෙම අනතුරු වලට මුහුණ දෙන්නේ නැතුව මේක පින්න පොල් ගෙඩියක් කුල්ලෙන් වහලා තිබ්බගේ අරස කරන්න හදනවා. කොහොම කරවත් මැරෙනවනේ. කොහොම කරවත් ලෙඩ වෙනවනේ. ඒ නිසා අපි කරන්නේ පෙර උරුවක් දෙනවා. පුළුවන් තරම් ඵලයක්. ආයෙ කොට වැඩේ. ආයෙම ඵලයක්. ආයෙ කොට වැඩේ. එහෙම බලනකොට බලන්න ඕනේ මේ පරිේශණය නැත්තම් මේ අශීරු තත්වයට මුහුණ දීමේ ළඟ ළඟ ළඟ ළඟ වෙනවනම් වැඩේ හරි. එතකොට ඇංග සාහිත්‍ය ක්‍රම විදි හොයනවා. ඉන්දෙන් ක්‍රමවේදී හොයනවා දැන් අන්තිම මොහොතේ යනකොට හොඳ සීයෙන් යනවා දැන් බය වෙලා උඩ ඉන්න දඟලන හැටි තියේදී මට තාම නිංගෙත් යට යන්න බැරිද අන්නේ විදිහට කාය ජීවිත নিরপেক্ষ භාවය නැත්නම් කාය සහ ජීවිතේ පුදන බව ප්‍රායෝගික පැත්තකුත් තියෙනවා, චින්තාමය පැත්තකුත් තියෙනවා, අශෝධිරූප පැත්තකුත් තියෙනවා. මේ ප්‍රකාශ වුණාට කාරණාව හැම කෙනෙක් ළඟම තියෙන බය තමයි අපිට අලුත් දේවල් වලට බයයි. නොදන්න දේට බයයි. ඉන්නකලට බයයි. මෙන්න මේ බයට කෙලස් කියනවා. එතන නිවන කියන එක එච්චර අමාරු දෙයක් නෙවෙයි. නමුත් කිට්ටුවේක නනකොට අපිට නුරුස්නා ගතිය වෙනවා, වක්කාර ගතිය වෙනවා, බය වෙනවා, ආතර්ෂණ වෙනවා නිකන් වතුරේට ගිලිනවා වගේ. ඉතින් මේ බුද්ධ ඥානස කියන මේ බය කෙලෙස් සමූහයටම කියන නම. ඉතින් අපි හිතාගෙන යනවා දැන් බය එනවා. මට කොහොමද බය එනවා? මං ඊයේ මේලාදී දැඟලුවා. මම මේ බය කාගෙන තව ටිකක් මෙතන ඉඳලා ඉන්න බැරි. නැත්තම් තව ටිකක් යටට ගිහිල්ලා ඉන්න බැරිද? අන්නේම කරගෙන කරගෙන යනකොට ඒ පරිේශෙන්ට ආර්ය පරිේශණය කියලා කියනවා. තමන්ගේ ජීවිතෙත් එක නේද උසුදු කෙලින්නේ. ඒසොට අර බයට ඉන්න තැනක් නැතුව යනවා. ඒකමනේ පහුරු ගන්න. ඒකටමනේ අභියෝග කරන්නේ. ඕක තමයි මානව අයිතිවාසිකම කියලා මම කියන්නේ. අපිට තියෙන මානව අයිතිවාසිකම මට ඕන නම් මට මැරෙන්න පුළුවන්. මට ඕන නම් මම අනතුරට මුහුණ දෙන්න මට කාටවත් මොකෝ. අනිත් වගේ අපේ හිත මහා ලොකු අරසාවක් ගැන කතා කරනවා මහා ලොකු සදාචාරයක් ගැන කතා කරනවා මහා ලොකු ක්‍රමවිදි කතා කරනවා ඒ ඔක්කොම මෙයා කරන්න හදන්නේ අපේ ජාතිය බෝ කරන එක විතරයි එයා කරන්න හදන්නේ සංසාරයක් හදලා දෙන එක විතරයි හිතට කියන්නේ ඔබට අමාරුම අතරය මම යනවා ඒක හරි අසහනකාරී හරි හුස්ම ගන්න බැරි වුණා වගේ වක්කාර ගති වගේ ඒ හරහා තමයි අපි මේ පරිශ්‍රණය කරන්නේ ඉතින් ඒකට පුළුවන් තරම් වයසට එනකන් ඉන්න බෑ කරන්න බෑ ඒකට අවශ්‍ය වුණාට කරන්න බෑ. ලෙඩ වුණාට පස්සේ කරන්න බෑ. මරණ මොහොතේදී කරන්න. හොඳ තරුණෝදේදීදී ඔය බෙල්ල කඩා ගන්න හැටි කඩා ගන්න. කරගන්න හැටි කරන එකයි කරන්න තියෙන්නේ. ඒක කොහොම නිවන් ගමන්ට හම් වෙන පදක්ක. මේ බය එනවනම් හොඳට මතක තියාගන්න උතර තමයි මගේ දියුණුවේ එල් සීමාව. මං හෙට ඔය බය තීති තව චිත්තක්ෂණයක් තව චිත්තක්ෂණයක් තව තීක්ෂණයක් ඉඳින් ඉඳින් ඉඳින් මේ බර පුංචි වෙන්න පටන් ගන්නවා. බයි කියන අර ඔය කියන යකා ওই තරම් කළු පාට නෑ. බෝරු. අපි යක්කෝ අඳිනකොට නෑ කට වීස් කරා දත් කරකොල පොඩ්ඩක් යකේ කම්බෙලා බලන්න හො පිස්සුද. එක එක හොය ලකුණු හොක්කක්වත් නෑ. ඒ නිසා බයට ලෑස්තිලා යන්න. ඒක තමයි අපිට තියෙන මානවයිති වාසික. මේ ජීවිත වැඩ ඉවර කරන්න ඕන නම් අදට වැඩි ඩිංගක් බයට මුණ දෙන්න පුළුවන් හෙට. ඒත් වැඩි තව ඩිංගිත්තක් මුණ දෙන්න පුළුවන් හෙට කියලා මේ සීමා මායියාව ලොකු වෙන්න ආරින්න. එතකොට නම් ඔන්න යෝගාවචරය කියලා කට්ට පුරා කිය හැකියි. භ්‍රමචර්ය රකින්න කියලා කට්ට පුරා කිය හැකියි. පැවිද්දෙක් කියලා කට්ට පුරා කිය හැකියි. නැතුව මේ මේ යුද්ධ බුදුජානකගේ අර යෝධා ජීව සූත්‍රය තියෙනවා. පඩි හොඳට ඉගෙන ගන්න නිසා ඔක්කොමලා යුද හමුදාවට බැඳෙනවලු. හැබැයි බැරි වෙලා හරි කවුරු හරි යුද ප්‍රකාශ කරපු දවසට ඇහැගෙනවා. හමුදාවේ පැල්ලයට. උවර රස්සාවට යන්නේ රස්සාවකට. හැබැයි යුද්ධය හමුදාව නෙමෙයි. ඉතින් ඒ නිසා එක જાතියක් කියනකොට කවුරු හරි යුද ගහනත අපිට කියනකොට මෙයා කපල්ල ගිහින්. තව જાතියක් කියනවලු ඒ යුවට ගහන්නේ නැහැ නෝන්න ගැහුවොත් විතර බලමු කියලා. ඌ මෙහෙමුත් යුද බාරගත්ත දවස පැනලා යනවා. තව එකෙක් ඉන්නවලු ඔය කිව්වට යුද්ධය අනේකක් නැහැ ධාම සාකච්ඡාවේ විශේෂ කියලා වෙල්ලිලා ඉන්නවලු බැරි වෙලාවත් ඒ හමුදාවල් ඇවිල්ලා වාහනේ එහෙම දුවන දූවිලි නගිනවා දකින්නට පැනලා යනවා. දැන් කියන උන්ට යෝධා ජීව කියන්න බෑ. උන්ට යෝධයෙක් කියන්න බෑ. යුද්ධ සෙබලෙක් කියන්න බෑ. යුද්ධ බිමේ මැරෙන කාට විතරයි බුදුහාමුදුරුවෝ කියන දෙන ජීවිපේක පස්සේ ওই බයිලා තේරුම් අරගත්තේ. බුදුහාමුදුරුවෝ කලින් කිව්වා යුද්ධ බිමේ මරණය යෙහිකි මට මේ බයට මුහුණ දෙන්න බැරි නම් දහසක් වර මැරෙනවා කියලා. වීරය එක සැරේ මැරෙනවා. අනිත් එක්කනවා එනකොට එනකොට නියැලෙනවා, දඟලනවා, පැකිලෙනවා. ඒ නිසා ෂෝක් එකට කියපු විස්තර ටික හොඳට තේරෙනවා. මේ කම්මෝගෝ චිකාගෝ කියව රාජා හෝ මා හෝ ගංගා හෝ පයින් එකයි තියෙන්නේ. ඒ නිසා සෙන් බුද්ධ ධර්ම තියෙනවා uh, an old frog jump into the pond plop. පරණ ගෙම්බෙක් දැන් ගෙම්බෙක් පරණ පොකුණකට බැන්න ප්ලොප් එච්චර. ඌ අහන්නෙත් නෑ ගැඹුරද නැද්ද මැරෙන්නේ මැරිච්චාවේ හරියම වෙන්න බැන්න ප්ලොප් කරා ඉවරයි. කොහොමද මැරෙන්නේ? කොහොමද මැරෙන්නේ? ඒ නිසා ඔය පුළුවන් විදිහට නිරන්තරයෙන් අපහසුතාව ටිකට මුහුණ දෙන්න. අපහසු ගෙන්න ගන්න එපා. ඒක මොඩයි. එන අපහසුකමට මුහුණ දීමෙන් තමයි අපි ඖෂධය බලන්නේ. අපහසුකම් වලට මේ කරාරිනවා නම් එහෙන් මෙන් පණින්න හදනවා නම් ඌ දිග සංසාරයක් ආයින්න ඕනේ. ඔය අපහසු ඇවිල්ලා විසඳ ගන්න. මේ නිසා දැන් පැමිණිච්ච අපහසුව පැමිණි දුක පැයි ගහයි කියන්නේ අනේකයි තියෙන්නේ. සක්මන ඔය වගේ චරිත වලට හොඳට ගැලපෙනවා. ඒ වගේම ආනාපානෙ තියාගෙන ඉන්න බලන්න ආනාපානෙ ගෙවන් වේගන යනකොට බීතිකාවක් යනවා. ආසහනකාරී තත්ත්වයක් වෙනවා. දරා ගන්න බැරි තත්ත්වයක් වෙනවා. හරියට වතුරේ ඇතුළට ගිහිල්ලා හුස්ම ගන්න බැරි කෙනෙක් වගේ. තමයි දැනගන්න ඕනේ වැටිලා නෙවෙයි මං මම පිළිණු පුරුදු කරන කෙනෙක්. මම ඇතුළට යන්න පුරුදු කරන දැන් මට අසහනේ තේරෙනවා. මට මේ අසහනේ මෙහෙම gedara වගේ කරගන්න බැරිද? මගේ නිජුකොළ වගේ කරගන්න බැරිද? මොකද වෙන්නේ? බීතිකා ලක්ෂණයක් මතු කරන්නේ. නමුත් මේකට මූණ දීපු දාසේ මානසිකත්වයේ දුම මේ ආඩ්‍ය ගතියක්, ඉතිච්ච ගතියක් එන්න පටන් ගන්නවා. මම මේකට කියන්නේ මේ ඕගොල්ලෝ බයිනෝ ගුවා භාවනා කරන්න කොල්ලෙක් වෙන්න ඕන කියලා. චාරුචුරු ගගා බෑ මේ කොට. කම්මෝගෝචිකාකෝ ආරණේ ගියා. ගිහින් බෙල්ල ගහලා ගියත් ඉතින් මගේනේ කාටවත් බෝ. ඒ මිනිහට මාරයත් බයයි. කෙලෙසුත් බයයි. මේ යන්න බෑ. ගිහින් එන්නද කියලා. එහෙනම් ඔය ගමන යන්නේ නෑ. හරියකින් මගෙන් අවසර අරගෙන අනුමත කරගෙන යන ගමනක් මේක නෑ කියලා බුදුහාමුදුරුවෝ මම දැන් මෙතන. මම ඇර දෙකෙක් නෑ. මේ මොහොත ඇර තව මොහොතක් නෑ. මෙතන ඇර වෙන තැනක් නෑ. ඒ නිසා කායින් වත් අහලා එන්න යනවනම් ආයෙත් එක්ක ගම්සන් කරන ඒ කියන්නේ තාම යෝගාචර කරන සුදුසු නැහැ. අපිට පූර්ණ ජීවිතයක් දීලා තියෙනවා. මනුෂ්‍ය ජීවිතය කියන්නේ පූර්ණ ජීවිතයක්. මේ මාසෙකට පූර්ණ ජීවිතයක් නෑ. උඩ වැදින් මෙන් වෙච්ච ගමන් මැරෙනවා. මේ යකට පූර්ණ ජීවිතයක් නෑ. මේ මේකෙන් අයිතන් තනියම ජීවත් වෙන්න බෑ. මනුෂ්‍යයාගේ ඕනේ නම් සාමූහික ජීවිත ගත කරන්න පුළුවන් ඕනෙම තනියම ඉන්න පුළුවන්. බුදුජානක අපිට දුන්න පූර්ණ ලයිසන්ස් එක තන්නේ කර තනි දිගටම කියවන්න මේ කග්ගවිසාන සූත්‍රයේ සූත්‍ර නිපාතේ ඒකෝචරේ කග්ගවිසාන කපෝ ඒකෝචරේ කග්ගවිසාන කපෝ ඒකෝචරේ කග්ගවිසාන කපෝ තනි කග්ගවේනගේ තනි අංග වගේ එකලාව හැදිරියා අනික හැම සතාටම අන් දෙකක් තියෙනවානේ ඉගෙන කසාද බඳපු කට්ටිය කග්ගවේනට තනි අගයි ඌ ඉස්සරහට මොනකට යව ගහක් පලා ගන්න යන්නේ ඒ වගේ අපේ හිත හදන්න ඕනේ එහෙම නැත්නම් මාතංගනම් ඇත්‍රාජයසේ ඌ රැලෙන් අයින් වෙලා ජීවත් වෙන්නේ කිසි කෙනෙක් එක්ක කතා නැහැ. ඉතින් අහනවා බුද්ධ ජනතේ ඇයි එච්චර උඹ හද්දන්නකොට ඇතෙක් වෙලා රැලෙන් අයින් වෙලා නානේ ස්වාමීන් වහන්සේ නිකන් කතාවට කියනවනේ වතුරට යන්න ගියාම පොඩි උන් ගිහිල්ලා මං ගන්න ඉස්සලා පොනවලු රැලේ හිටියෝ. යනාතර නෑම් වෙයි ළඟේ ඇප්පිලා යනවලු මං. අලියතිඤ්ඤෝ මං යන්නේ ඉස්සලා දස්කොලම් කඩා ගන්න මගේ තනි වෙලේ තනි තනි අලියා නම් ඉන්න වතුරට යනකොට පෑදිලි වතුර මට තියෙනවා යන යනතන පිළිසුතු තනකොළ තියෙන මගේ ඇඟේ හැප්පෙන්න කවුරක්වත් නැහැ. ඒ නිසා මට තනියම ඉන්නත් පුළුවන්, රැළේ ඉන්නත් පුළුවන්. නමුත් තනියම ඉන්න මම කැමතියි. මේ වගේ ධර්මයක් ඔය කොමියුනිස්ට් ධර්මයේවත් මොකෙකවත් නැහැ. මේ වගේ හුදකලාවට තන දීපු, මේ වගේ ආර්ය පරිශ්‍රයට තන දීපු, මේ වගේ විවේකයට තන දීපු, ඒක මොන්නම්ම දෙයක් කැප කරලා හරි මේ විවේකේ ගන්න කියලා කියපු කතාවක් ඉන්න පොරක් නැහැ. ඒ නිසා මම දන්නවා ඔය බය හොඳ උණගාල ගලක්. ඒකට එනකොට විවේකීව මුණ දෙන්න. විවේකයෙන් මේ බය යාලු කරගන්න. මේ බයත් එක්ක මූණට මූණ දාලා ඉන්න බලන්න මුළු ඇඟම පණ ගන්නවා. හරි වයිටල් ෆෝස් එකක් තියෙන. හරිම සජීවී විටමින් ගම වගේ. බය ආවට පස්සේ මොලේ හැම අංශුවක්ම වැඩෙනවා. මේ සාන්තව ඉන්නකොට මොලෙන් දශම දෙකයි වැඩ කරන්නේ. නෑ. දශම බිඳුවයි දෙකයි. බය ආපු වෙලාවේ මුළු මොලේම වැඩ. එයා බලනවා අරසා වෙනවද ගහනවද ආන්නේ බයේ ඉන්න වෙලාවක අප්‍රමාදී ඉහෙලම කෙලවර. හැබැයි බයට බය එන තැනකට යනකොට ලෑස්තිලා යන්න ඕනේ. සෝණේ වලලා ගන්න එපා යක්කුඩ බය නැහැ. ආන්නේ යන්න පටන් ගත්තට පස්සේ මේක ලස්සන මේ ප්‍රාණ ප්‍රාණ කියලා කියන්නේ බැටරි charge කරන වැඩක් තියෙන්නේ. ඒකනේ බුදුහාම තනියම කැලේට ගියේ. පදිකතරක් තිබුණා අරසාචන ඔක්කොම ගියා තනියම ඒකකින් අවුරුදු 6ක් හිටියා. මට බය හිතෙන්නේ හොලගක්වත් මම දැක්කේ නැහැ. හොල්මනක්වත් නැහැ. බොරු බයක් තියෙන කැලේට ගියා. අවුරුදු 6ක් ඉඳන් බුදුහාමුදුරු කියනවා මොකක්වත් බය වෙන දෙයක් ඕකේ නැහැ. ඉතින් බලනකොට මයි ගෙලින් වෙලා හිටනවා කැලේ තනියම ඉන්නේ ගැන. එනිසා ඒ බයම ගන්න ආහාරයක් කරගන්න ඉදිරියට යන්න. ආනාපානෙම දකලන්න එපා. ඉඳගෙන බලන්න මම දැන් මෙතන ඉන්න බව බලන්න බැරිද? සක්මන ගන්න සක්මන හරිය ප්‍රාණවත් සක්මනෙන් පුළුවන් ඔය ඕන ප්‍රශ්න උත්තර දෙන්න ඉතින් ඉඳගෙන මොන වරමුණක්වත් දාන්නේ මම දැන් මෙතන ඉන්න දැන් බය තියෙනවා මම දන්නවා බොහොම ඉක්මන් ගමනක් යන්න පුළුවන් අනේ ලොකු සංඥාන්ත මේ මම ආනාපාන සති දැන් ගොඩක් කරනවා මේ මෑතක ඉඳලා මේ සාමාන්‍ය දැන් ඉසේ ඉඳලම මේ නහර ලේ නහර වැඩ කරන ගතියක් දැනෙනවා ඊයාවට මුළු ඇඟම තද වෙලා දැන් දැන් හොඳට සමා ඇති වෙලා ඊට පස්සේ දැන් මම මේ ආනාපාන සති භාවනාව කරන ගමන් නිකන් ඉහළට යන දැනුමක් දැනෙනවා. දැනලා ඊට නතර වෙනවා කියන එකක් දැනෙනවා. දැන් එහෙම මිදලා මම කිසිම බයක් ඇතිවෙම නැහැ. ආපහු හිමීටම පාස් වෙනවා. දැන් මම ඉස්තිලාද කියලා මට ඒක ඉස්සරලම දැනුනේ. පස්සේ මේ සිතද කියන එක මට වටහා ගන්න අපහසුයි ඒක සම්මාස දැනගන්නවා. ඔහොම ওই විදිහටම වෙන්න අරින්න මොකක්වත් වෙලසලා නැහැ. මේ හිතට ඕන නම් ඕන එකක් මවලා පාන්න පුළුවන්. අපි හීන දකිනකොට සම්පූර්ණ ලෝකයක්ම වාගෙන අපි ඒකේ ජීවත් වෙනවා. නැගිටිනාට පස්සේ තමයි දන්නේ අඩේ. මේ කේන්ති ගියාට මේ හීනයක් නේ කියලා. ඒ නිසා මේ මුළු ලෝකෙම මානසික ලෝකයක්. මනෝපොබ්බංගමයි, මනෝසෙට්ටයි, මනෝමයයි. ඉතින් අපිට ඊට පස්සේ අපි නම කය ගියාද, හිත තිබ්බද, හිත ගියාද, කය තිබ්බද කියලා බලන්න හදන්නේ මේක සිද්ධිය සම්පූර්ණ දැකලා නැහැ. ඉතින් අපි ඒකට යන්න පුළුවන් නැවත නැවත හොඳට යන්න හදනකොට ඔය සිද්ධිය බුද්ධ විදින්නම් මනින්න කියන්න බෑ. ඕකට යන්න දෙන්න ඕනේ. ඒකල තීරුම් ගන්න ඕනේ මේ තන්නේ කර හිතින්මවාගත්ත ලෝකික ජීවත් වෙන්නේ ඉතින් මෙව්ව අල්ලගෙන අපි මම මාගේ කියන්න ඕ කියන්න මනින්න පටන් අරගත්තොත් අර සුනාමි ආපු වෙලාවේදී මේ මොහොතේ වතුර ඉස්සල වතුර මොහොත දිහාට ගියා. ඊට පස්සේ දන්න රැල්ලක් එළියට ආවා. අර මොහොත දිහාට ගිය වෙලාවේ දෙන්නේ කිව්වලු මචං උඩ ලොකු ඉඩමක් හම්බුණා අපි දෙන්න මේක බෙදාගමු කියලා. ඒ දෙන්න අක්කර දෙකක ඉඩම් වෙන් කරන හෝටලයක් ගහන්න කතාව ඉඳලා දෙවෙනි රැල්ලාවලු ගහනවා කියලා. මේ පොඩ්ඩකට වතුර ඇදිච්ච ටිකේදී අර ඉඩම අල්ලන්න කතාව. මේක මේ ගුරු සෝබනයක් තියෙනවා. ඊගාවට එන රැල්ල ගහන්න ඉස්සෙල්ලා දිනුන රැල්ල හදිනවා. ඒ වගේ මේ උඩ ගියොත් පල්ලෙහාට එනවා. ඕකේ නාම රූප නැහැ. ඕක තියෙන්නේ මනෝ විකාරයක්. මනස මොනවා හරි දෙයකින් මේ කම්මලේ මේ යකයි කම්මල වගේ වැඩ කර කර ඉන්න බලාගෙන ඉන්න ඕනේ. මෙයා කවදාකවත් අපිට සුභ සිද්ධියක් කරයිද? මෙයාට කවදාකවත් න්‍යාය පත්‍රයක් තියනවද නැහැ. ඒක නිකන් පිස්සු වෙච්ච රිලෙව් එකක ඔහේ පැන පැන පැන පැන ඉන්නවා. මේක දිහා බලලා ඒ පේන දේවල් වලට වග වෙන්නත් එපා. එන්නේ හිතන මනාප ගන්නත් එපා. අනේ මේක දැකපු එක හොඳයි. ඔබ හෙට වෙන ජවනිකාවක් නටපන්. වෙන 18 කන්නේ නටපන්. එකක්වත් මායින් කරන්න එපා. එකක්වත් මනින්න කරන්න යන්න එපා. යෑමෙන් වෙන්නේ මොකද්ද? අපි මේ తాවකාලික දේවල් අල්ලන්න හිත නරක කරගන්න. ඒ එක එක ජවනිකාවෙන් පස්සේ ජවනිකාවෙන් පස්සේ ජවනිකාවට යන්නදලා බලාන ඉඳීමටයි తాදී ගුණය කියන්නේ. ඒකටයි උපේක්ෂාව කියලා කියන්නේ. ඒකටයි නොසැලෙන මනස කියන්නේ. නමුත් අර සැලෙන මනස හරහා තමයි අපි නොසැලෙන මනස කියන්නේ. ඒ නිසා මේක දැන් ලෑස්ති කරනවා. ටික ටික එහෙ මේ කර කර ලෑස්ති කරනවා තමයි තියෙන්නේ. පුළුවන් තරම් වැඩ පිළිවෙලට යන්න ඇරලා හිත සලා ගන්න නැතුව හිත දුක් කරදර දුක් ගන්න නැතුව බලාගෙන ඉන්න ගතිය වැඩිනවා. ඒක අනිවාර්යයෙන්ම උතෙන් ගියාට පස්සේ Tamanට ඇති වෙන තලතුණකමක් ඒක එකක් ජයසිරි මංගලම් කියලා අනේක තමයි කරන්න තියෙන්නේ. මේක මේකේ නාම රූප බලන්න යන්න එපා. මොකද මේක මේ මනෝ නාම රූප බලන්න පුළුවන් වෙන්නේ සම්මුති. පරමාර්ථ ධර්ම වශයෙන් ඕ මනෝ මනසින් ඇති කරන දේවල් වල ඒවා මනින්න තමයි. ස්වාමීන් වහන්සේ මේ මට මේ මේසරේ භාවනා වැඩසටහනේදී පළවෙනි දවසේ සාමාන්‍ය හුස්ම රැල්ල දැනුණා දෙවෙනි දවසේ ඉඳන් ඉතාම සියුම් හුස්ම රැල්ලක් තමයි තිබුණේ හැම වෙලෙම ඉඳගත්තු ගමන්ම සියුම් වෙලා මේ විදිහටම දිගටම තිබුණේ එතනින් එහාට මොකක්වත්ම නැහැ මේ සියුම් කියන්නේ මේ ඉදිකටු තුඩක තරම් සියුම් ගතියක් වගේ තමයි තිබුණේ දැන් උනත් ඇස් දෙක පියාගත්තු ගමන් ඒ සියුම් ගතිය දැනෙනවා සමහර වෙලාවට අර නලියන ගතියක් වගේ මේ මේ ඇස් දෙක තියාගත්තාම තියාගෙන ඉන්නකොට අහස වගේ එක එක විදිය පෙනුනා මිසක් එතනින් එහාට වර්ධනයක් මොකක්වත් උනේ නැහැ. මොකක්ද ඒක කියලා පොඩ්ඩක්. එතකොට සක්මනේදී කවදාකවත් ඒ වගේ විවේක වෙන වෙලාවක් අනායාසයෙන් වෙන වෙලාවක් විස්්‍රාම වීමක් අත්දකලා නැද්ද? සක්මනේ ස්වාමීන් වහන්සේ අර අර තරම් තිබුණු ගතියක් දැනෙන්නේ නැහැ. ඒ වුණාට මේ එකතු වීමක් හිතේ එකතු වීමක් දැන් මේ අඩිය තියෙනකොට යටිපතුලට ඒ වගේ දැනෙන ගතියක් තියුණා මේ අර ආනාපානයේදී තරම්ම සක්මනේදී හැම වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒ නිසා එච්චරම ඉන්නේ නැහැ. නමුත් සක්මනේදී අර තරම්ම විස්රාම වෙනකන් දිනු කරන්න ඕනේ. ඒකල ඉදිරියට වැඩ කරන දේ හතේ කරගෙන ඉඳද්දී කොච්චර සෙනකක් මැද හිටියත් තාම විස්රාම වෙන තැනට පරියන්කිටි ගන්න පුළුවන් දේ පරිය සක්මනේදී ගන්න බෑ. සක්මනේදී ගන්න පුළුවන් දේ ඉදිරියට වැඩ කරන්න බannකොට ඒ එදින්දා වැඩ වලට තමන් විස්රාම වෙලා විවේක වෙලා ඉන්න ගතියනකොට පරියන්කේදී ගැඹුර තව වැඩි වෙනවා. ඒ විදිහට මේ මේ ඇති කරගත්ත දේ භාවනා මධ්‍යස්ථානයේ භාවනා ශාලාවේ ඉඳගෙන ඉන්න ඉරියව් විතරක් නෙවෙයි සක්මන්ට ගන්න බැරිද? ඒ දිනදා වැඩවල ගන්න බැහැ. ඊට පස්සේ ගෙදරදීත් ගෙනියන්න බැරිද? අඩු අනේ. ඒ දිනදා වැඩ කරනකොට ටිකක් යම් යම් වෙලාවල් වල අන්නේ විදිහට මේකට කියන්නේ විවිධාංගීකරණ එක තැනකින් ගත්ත දේ අනිත් තැනකට යොදවලා බලන්න ඕන. එතකොට එකිනෙක අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වෙනවා. එදිනදා ජීවිතෙත් වරින් වර Tamanට විවේක වෙනකොට ඒ විස්රාමයේ දැනෙනවා නම් ඒක අපිට පරියන්කිට ගියාම ඉක්මනට තැම්පත් වෙන්න බලනවා. අනිත් එක ෘටි මේ වගේ වැඩමුළුවක යන 3-4 දවස් යනකොට ආනාපාන කිසිම අත්දැකීමක් නැතුව කෙලින්ම වාඩි වෙච්ච ගමන්ම මේ මම දැන් මෙතන ඉන්නවා කියනක පුරුදු කරගත්තොත් සක්මනේදී ගන්න එක ඉතර අමාරු නෑ. ආනාපානේ හැරමිටි ඕනේ නෑ දැන්. හැරමිටි නැතුව යන්න පුළුවන්. අච්චු දව නෑ. අත්තලක් ඕනේ නෑ. එහෙම නැත්නම් දඩුවටක් ඕනේ නෑ. තියෙනවා නම් පාවිච්චි කර ගන්නවා නෑ ඉඳගත්ත ගමන් මම දැන් මෙතන ඊට පස්සේ සක්මන් කරනකොට බැරිද? ඒ හා සමානම නැති උනත් කිට්ටුවකට යන්න. මම ගෙදර අඩු ගන්න බුදුජානක විශ්වාස කරලා වැසිකිළියට ගිහිල්ලා වාඩි වෙලා ඉන්නේ කියන්නේ. මුත්‍රා කරනකොට මල පහ කරනකොට ගන්න බැහැ. අපි දන්නව ගඳ කිලිය විතරමද තියෙන වැසි කිලිය නැද්ද? ආන්නේ විදිහට මේක අතුවිති විහිදී වැවෙන්න අරින්න ඕනේ. එතකොට තමයි ඔක මුල් බහ ගන්න. ඒ නිසා මේක අර කොටු කරගෙන වැඩි පරියන්කයකට මේ අර ඉලෙ මොකද්ද? ඉරියව්වකට ආනාපානෙට භාවනා ශාලාවට කොටු වෙලා. ඊට වඩා මේක මල්ල දිගහැරලා හැමතැනම යොදා ගන්න බැලිල්ල අපි කලේට අනුග්‍රහය. ස්වාමීන් වහන්සේ මේ මම මේ සිගල භාවනාවට ආපු දවස්වල ඉඳන්ම සමහර ඊයේ විතරයි 10 හමාරටම හරියට නිදිය ගන්න ගියේ නැත්නම් 11ට නිදිය ගන්නවා දවස් ටිකේම 11ට තමයි නිදාගත්තේ ඒ නිදාගත්තත් මං හිතා නිදා ගන්න යන්න ඉස්සෙල්ලා හිතා ගන්න දෙකට නැගිටිනවා කියලා හරියට දෙකට ඇහැරෙනවා ඒ ඇවිල්ලා මූණට හොදගෙන ඇවිල්ලා මෙතන ත්‍රිවිධ රත්නේ වන්දනා වන්දනා කරනවා එතකොට ජීවිත රත්නේ වන්දනා කරන ගාථා තුනම කියලා ඉවරලා මම චුට්ටක් මෙතන ඉඳන් ඉන්නකොට අර මේ මෙතන පපුව තුලින් ඒ ගාථා කියනා වගේ ඇහෙනවා මම කටින් කියන්නේ නැතුව. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ගිය වතාවෙත් මට එහි වගේ වුණා. දැන් මේ වතාවේ මම ටිකක් ඒක ගැන අවධානය යොමු කරලා ඉන්නකොට දැන් අපි කතා කරනකොට මේ වචන නතර කිරීමක් තියෙනවනේ. දැන් උස්ම ගන්න වගේ. එතකොට දැන් එතනින්මත් වෙනකොට එහෙම ගාථාව කියාගෙන යනවා මිසක් මේ නතර කිරීමක් වෙන්නේ නැහැ. ඒ සිත දෙපීම ස්වාමිනාස ගෙදිත් දීක දවසක් මේ ටිකක් මේ ළමයිනුත් එක්ක තරහක් ආපු වෙලාවක ගොඩක් තරහ මට හිත පාලනය කරගන්න බැරි වෙලාවක පැත්තකට ගිහිල්ලා ඒක පාලනය කරගන්න ඉක්මනින් ඉක්මනින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි මේක මට එන මේ උලක් මේක මට කරදරයක් මේක කියලා ටිකක් ඈතට ගිහිල්ලා අනිත්‍යයි අනිත්‍ය කියාගෙන කියාගෙන ටිකක් වෙලා විවේකයෙන් කියාගෙන කියාගෙන ගියා. ටිකක් වෙලා ගියාට පස්සේ ස්වාමීන් වහන්සේ මේ ඒකත් පප්පුවතිලින්ම එන්නේ එක එක අකුර වගේ. ආ නීතියයි කියපුවගේ එක එක අකුර වගේ තමයි මත වෙනවා දැනෙන්නේ. එහෙම වෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. එහෙම වෙනකොට Taman බලාපොරොත්තු විදිහට තරහ අඩු වෙන ගතිය වෙලාද? තරහ තාම තියෙනවද ඉතින්? හරි ඉතින් තරහ නිවුණා නම් ඉතින් අකුරින් අකුරාවම gediy පිටින් ආව වැඩි වෙලා ඉතින් දැන්. දැන් මේ බලලා මැට්ටෙන්ද පීයිද කියලා ඌල බෑ මී අල්ලලා තියෙන්නේ දැන්. ඔය මැට්ටම් මිච්චාම ගෝ අපිට මොකෝ පරදිබ්බම්මකෝ. බලාපොරොත්තු තරහ තරහ වෙනකොට අපි අවධානය පිටතට යොමු කරා මොන හරි මෙනෙහි කරා. ඊට මේ මොනවද කරන්න කියලා ගන්න අකුණු වර්තක් කියනවා. අනිත්‍යම් කියන්නේ අම්මා මතක් කළා බයි. දෙකම එකයි. බැලුවා පස්සේ තරහින් වුණාට පස්සේ තරහ තරහින් තරහ කියන වෙලාවෙ කිහිප ගණන් ගන්න එපා කියලා නිකන්. කෝක හරි මම කියන හදන්නේ ඒකෙන් තරහ නිවුණා නම් ඊට පස්සේ මේකේ ආකාර විකාරයටපත් උනා කියලා ප්‍රශ්න නැහැ නේ. වෙන්න පුළුවන්. ඒක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. අපි මේ යොදපු උපක්‍රමේ සාර්ථක වෙලා තියෙනවා. ඒක නිසා ඒ වෙලාවේදී කරන්න වෙන තරහ දනවන අරමුණේ වෙන අරමුණට හිත දාන්න ඕනේ. මොකක් හරි එකක්. එක්ක සින්දුවක් කියලා නැත්නම් මොන දෙයකට හරි ඒකට කියන්නේ අසත්‍ය අමනසිකාරා කියන වචනේ බුදුහාමුදුරු දෙදා විතක්ක සූත්‍රයේ සඳහන් කරනවා ඒ තරහයින අරමුණේ පැත්තකට අරන් දාන්න බොහොම බයපක්ෂ ක්‍රමයක් බෑ මට බේරන්න බෑ මම මම බේරෙන්න ඕන කියලා පැත්තකට මොනවා හරි කරගෙන ඉනකොට ඒකට තරහ ගියා නම් මේ අපි යොදපු උපක්‍රමය අපි යොදපු ශිල්ප ක්‍රමයක් විපරිණාමයටපත් වෙනවා නිව එමීට කියවන්න පටන් ගන්නවා කෝකෙන් හරි කමන්නේ අපේ කෘත්‍ය සිද්ධ වෙලා මේව හැබැයි සුඟක් සමත කරපො. විපස්සනා ක්‍රමෙන තරහ තියෙද්දිම හොඳට දැනගන්න මට දැන් රුස්නා ගතිය මෝ ගහන්න හිතනවා මරන්න හිතනවා ආදි වශයෙන් ඒකටම මුණ දීගෙන ඉන්න ඔතෙන් ගියාට පස්සේ ඒකටත් යන්න පුළුවන්. දැන් කරන්නේ එකෙන් හිත ගලවලා වෙන තැනකට ගහන එක. ඒක ඔක්කොම මේ සමත උපක්‍රම වශයෙන් තමයි වැටෙන්නේ. කෙසේ නමුත් මේක වැඩේ හරි ගිහිල්ලා තියෙනවා වගේ පේනවා. එදිනෙ ගියාම හිතෙන් කතා කරන්න පටන් ගත්තාම ඒකට කියන්නේ විතක්ක විපහාර. ඒ කියන්නේ වචනයක් කතා කරන ඉස්සෙල්ලා විතක්ක ਵਿਚාර වැඩ කරනවානේ. ඒක හුස්ම ගන්න නතර වෙන්නේ නැහැ. ඒක දිගට යන එක. ඒක අර මේ කතා කරන වචනේ වගේ නැත්නම් වචනෙට වචන බිඳිනවයි කියලා කියන්නේ. වචනේ බිඳෙන්න ගියාම කායික ක්‍රියාවලිය විතක්ක ਵਿਚාර කියන්නේ මානසික ක්‍රියාවලියක ඒක එක දිගට යන එකක් තියෙනවා. ඉතින් තේරෙන පටන් ගන්නවා වචනයක් කතා කරන ඉස්සෙල්ලා හිත ඇතුලේ ගොඩු ගලා ගොඩ ගැහිලා තමයි එළියට එන්නේ. හොඳයි දැන් නම් පැයක් ගත වෙලා තියෙනවා. වෙන ප්‍රශ්න මොනවාක්වත් නැත්නම් අපි මෙතනින් අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල ධර්ම සාකච්ඡාව නතර කරනවා. අපි පැයක සක්මනට පස්සේ තුනට නැවත රැස් වෙනවා. පරියංග භාවනාවක් සඳහා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.